ඔබත් සබහදහමත් අතර වෙනසක් නොතබන්න. මේ මුළු ලෝක ධාතුව තුලම වචනේ පරිසමාප්ත අර්ථයෙන්ම නිදහස තිබෙන්නේ කොතනද කිය ඇසුවොත් දෙවරක් නොසිතා එම ප්‍රශ්නයට දිය හැකි පිළිතුර අරහත් උත්තමයෙකු තුල බවයි. රහතන් වහන්සේ යනු නිදහසේ ප්‍රතිබිම්බයකි. රහතන් වහන්සේගේ සිත සුදුම සුදු පිරුවටක්සේය. එහි ඉදිකටු තුඩක තරම්වත් කිලුටක් නොමැත. රහතන් වහන්සේ වර්තමානයේ තුල සිටමින් එම සුදු පිරුවටේ චිත්‍ර අඳී. ඒවා ඒ මොහොතේම මෙකියයි. නැවත අඳී. නැවත මෙකියයි. රහතන් වහන්සේ අඳින චිත්‍ර රස කරන්නේවත් ගොඩගසන්නේවත් නොමැත. රහතන් වහන්සේ වර්තමානයේ තුල අඳින චිත්‍ර සඳහා පාවිච්චි කරන්නේ නිකලෙස් තීන්තය. එහි ඝන බවක්, ගොරෝසු බවක්, ඇලීමක්, ගැටීමක්, උපේක්ෂාවක් නොමැත. ඒවා නිවුන තීන්තය. එයින් උන්වහන්සේගේ ඇතිවෙමින් නැතිවෙන සිත නැමැති පිරුවට සමවිතම නොකිලිටිය. කොතනකදීවත් සත්‍යෙත් පුද්දලයක් නොදකින ඒ සිත নিরතුරුවම අනිත්‍ය දැක මැකී යන රූපම අඳි. එයින් උන්වහන්සේලාගේ ජීවිත සැහැල්ලුය, සරලය, පැහැදිලිය, විවෘතය ඒ නිදහසේ ප්‍රතිබිම්බයයි. ගිහි පැවිදි නිවන් මඟ වඩන ඔබද මමද සොයා යන්නේ ඔන්න ඔය ස්වභාවයේ නිදහසයි. ජීවිතෙන් සියලු බැඳීම් හිස් කළ තැන එතන නිදහසයි. පැවිදීම සඳහා ගිහි ගෙදරින් ඔබ ඉවත් වී එන්නේ එතෙක් තමා රැස් කළ අයිති කරගත් සියලු ලෞකික සම්පත් අයින් කර දමාය. ඔබ එසේ සියල්ල අයින් කර දමා එන්නේ ඇයි? අයින් කර දමා පැමිණි සියල්ල අතහැරීම සඳහාය. හොඳින් සිතන්න. අයින් කිරීමත් අතහැරීමත් අහසයි පොළොවයි වගේ පරතරය ඇති දෙකකි. පැවිදිවීම පසු ඔබ කල යුත්තේ අයින් කළ දේවල් අතහැරීමට පුරුදු වීමය. පුරුදු කිරීමය. මොනවද ඔබ අයින් කොට පැමිණි දේවල්? දෙමාපියන් ඥාතීන් ව්‍යාපාර ඉඩකඩම් සමාජ තත්වය කොටින්ම ඔබ මේ ඉන්ද්‍රියන් හට ඇලෙන දේවල් අයින් කොට දමා පැමිණ ඇත්තේ ඒ සියල්ල අතහැරීම සඳහාය. දැන් අරමුණ පැහැදිලියි. එසේනම් ඔබ සොයා යුත්තේ අතහැරීම පුහුණු වීමට සුදුසු රැස්කිරීම නොකරන ස්ථානයකි. මොනවා රැස් නොකරන ස්ථානයක්ද? කෙලස් රැස් නොකරන ස්ථානයකි. සුවසේ සිත වැඩෙන ස්ථානයකි. එවැනි ආරණ්‍යයක් ශුන්‍යාගාරයක් නොමෙතිනම් නිවන් මඟ වඩන ගුරුවරයෙකුගේ ඇසුර ලබා ගනිමින් හුදකලා කුටියකට ඔබ යා යුතුය. ආරණ්‍ය තෘෂ්ණාව, ගෝල තෘෂ්ණාව, විනය තෘෂ්ණාව, දිව්‍ය බ්‍රහ්ම ලෝක තෘෂ්ණාව, බෝධිසත්ත්ව තෘෂ්ණාව යන තෘෂ්ණාවන්ට කොටු වුණ ස්ථාන මඟ හරින්න. ইহත ස්වභාවයන් සාසන රැකීමට සුගතිගාමි නැවත උපතක් ලැබීමට උපකාරී වෙනවා විනා මේ ආත්ම භාවයේදී නිවීම උදෙසා උපකාරී නොවේ. ইহත ස්වභාවයන් ඔබ ස්පර්ශ කිරීමෙන් නිවන් මඟ නිවන් මඟ භවමාර්ගක් බවට පත්වීමට පුළුවන්. අරමුණ ශක්තිමත් වුවද ඔබ තවම පැවිද්දට නවකයෙක් වීමටද පුළුවන්. රැල්ල හමන දිසාවට ගසාගෙන යෑම තවමත් ඔබගේ ස්වභාව වීමට පුළුවන්. ඔබ ගිහි ගෙදර හැරාවේ ජනප්‍රිය රැළ සමග යාමට නොව උඩුගම් බලා යාමටය. ඔබ අදක්සුවහොත් සස්ශ්‍රීක සිව්පසය දෙස් විදෙස් ගිහි පැවිදි සම්බන්ධතා ගුරු ගෝල බැඳීම් වල අත්අඩංගුවට පත්වීමට සිදුවනු ඇත. ඔබ කිසිවක් අල්ලා නොගන්න. අල්ලාගෙන ඇති සියල්ල ක්‍රමානුකූලව අතහරින්න පුරුදු කරන්න. ඔබ වයසින් ජීවිතාව බොහෝ දෙෙන් පරිපූර්ණ පුද්ගලයු ලෙස අරමුණක් ඇතිව ශාසනයට පැමිණි කෙනෙක් බව සිතන්න. එහෙත් තමා ගැන අදිස්තක්සේරුවකට නොඉන්න වග බලා ගන්න. සාමණේර සීලය උපසම්පදා සීලය ඉක්මවා ගිය සීලයක්. මේ ශාසනය තුළ තිබෙන බව දකින්න. ඔබ සීලය තව කෙනෙකුගෙන් ලැබිය හැකි දෙයක් නොව තමා විසින්ම ධර්ම විනය දෙක වැඩීමෙන් තමා තමාටම පිහිට කර ගැනීමෙන් ලබාගත් බව සිහි තබා ගන්න. විනය anu සුවසේ නිවන් මඟ තරණය කිරීමට හැකි මෙවලක් මිස තමන්ගේ දෑත් දෙපා සුව කැමැත්තෙන් බැඳගන්නා වරපටක් හෝ තමන්ගේ නිදහස මරා ගන්නා පෝරකයක් නොවේ. ඉහළ අහසට ගුවන් යානකින් යන ගුවන් බටයෙක් නිර්පද්ධිතව බිමට පතිත වීමට පැරෂුටයක් උපයෝගී කරගන්නාසේ විනය ඔබ සුවසේ නිවන් මඟ තරණය කිරීමට යොදා ගන්න. ගුවන්බටයා තම දෙපා පොළවේ ස්පර්ශ වන සැනින් පැරසුට අතහැර දමනු ඇත. විනය anu අවබෝධය ලැබමින් නිවැරදි වෙමින් අතහරින දෙයක් මිස බදා ගන්නා දෙයක් නොවේ. වැරදි අතහැරීම පිණිස විනය බදා ගැනීම තුල රැස්වන්නේ තණ්හාවයි. තණ්හාව ඔබ රැගෙන යන්නේ නිවීම දෙසට නොව භවය කරාය. විනය තුල මා ඇතැයිද මා තුල විනය ඇතැයිද කියා ග්‍රහණය කරන ගැනීමට අප වග බලා ගත යුතුය. විනය anu සතිය සහ සිහියයි. ධර්මය anu ස්වභාව ධර්මයයි. ධර්මයේ ස්වභාවය අනිත්‍යයි. අනිත්‍ය දෙස සතියෙන් සහ සිහියෙන් බැලීම ධර්ම විනය දෙක තුල ජීවත් වීමයි. විනය අත්‍යවශ්‍යය ඒ නැවත නැවත වැඩි කිරීමට නොවේ. වැඩි කිරීමේ ස්වභාවයෙන් යුත් පෘ탁ජන සිත අවබෝධයෙන් හඳුනා ගැනීම වැරදි අතහැරීමටය. විනය වෙනුවෙන්ම කැපීම ඔබගේ දුර්වලතාවයකි. විනය සමග ගැටෙමින් නොසිට ඔබේ දුර්වලකම් සතියෙන් සිහියෙන් යුතුව මඟ හරවා ගන්න. විනය ගැන ලියවුණු පොත් 100ක් ඇතොත් ඒ පොත් 100ම එක මත එක තබා පොත් සියයටම උඩින් චේතනා හම් භික්කවේ කම්මං වදාමි යන බුදු අදන බණපදය තබන්න. නමුත් ඔබට ඔබ විශ්වාස නැතිනම් ඔබ අදක්ෂනම් මාන්‍ය උද්දච්ච බව මාර්ගඵල උන්මාදයෙන් පෙළෙන්නේ නම් ගුරුවරයා සහ විනය හික්වීම අත්‍යාස බව සිතන්න. එසේ නොවුනොත් ඔබ මම්මූලා වනු ඇත. ඔබේ හැකියාවන් ගැන අදි탁සේරුවකට නොෙන්න. තීරණ ගැනීමේදී බුද්ධිමත් වන්න. ඔබ මන්දගාමී නොවන්න, ශීඝ්‍රගාමීද නොවන්න. කාලසටහන් පෙර සූදානම් සැලසුම් වලින් හිස්වන්න. කිසිම ආයාසයක් නොකරන්න. ඊරහඳ මහ පොළොව සාගරය ආයාසයකින් තොරව ඒ වාගේ ස්වභාවයෙන් හැසිරෙන්නාසේ ඔබ ඔබේ ස්වභාවය තුලම නිවන් මඟ වඩන්න. ස්වභාව ධර්මයක් ඔබත් අතර පරතරයක් නොතබන්න. බැස යන සඳත් නැගෙන ඉරත් ඔබ ඔබේ සිතුවේ සමග සසඳන්න. නිදහස සොයා උඩුගම්බාලා යන සෙබලෙක් වන්න. බුදුගුණ මෙනෙහි කිරීම නවතා ඔබ පැවිදිුලේ ඇයිද යන নিরතුරුවම මෙනෙහි කරන්න. එසේ මෙනෙහි කරන වාරයක් පාසා ඔබ දකින්නේ බුදුරජාණන් වහන්සේ බව අත්දැකීමෙන් දකින්නේ. නියතමානීව ඔබේ දුර්වලතා දකින්න. නියතමානිකම යනු හීනමානය නොවේ. භික්ෂුව යනු මෙලව සිටින ජව සම්පන්නම ඉලක්කය කරා හඹා යන පුද්ගලයාම විය යුතුය. ඔව්ව ඉක්මවීමට සමතෙක් මේ තුන් ලෝකේවත් නැත. මහා වනයේ තනිව සරණ ඇතෙකුසේ ඔබ සොයන නිදහස ඔබම සොයා යුතුය. ඔබ යන මේ ගමනේදී රාත්‍රිය දහවල වැස්ස සීත කුසකින් නොදැනෙනු ඇත. ඔබ කිසිවකට ඔබව පාලනය කිරීමට නොහැකි මෙලව සිටින ජව සම්පන්නම පුද්ගලයා සේ ඔබ කෙලෙස් මායාව හඹා යනු ඇත. ඔබ සොයන නිදහස සාක්ෂාත් කරගත යුතුය ඇත්තේ ඔබ විසින්මය. එය දෙවියෙකුට බ්‍රහ්මියෙකුට කළ නොහැකකි. ඔහුට හැකියාව ඇත්තේ ඔබට සාදුකාර දීමේ. ඔබ ඉදිරියේ ඔවුන් දෙවැනිය. මේ මුළු විශ්වයම සියුම් කොට ඔබේ දෝතටගෙන ඔබ මේ ලෝකෙන් එතර වූ මුනිවරයෙක් වන්න. ඔබට එය හැකිවන්නේ එක්කෝ මරණය එක්කෝ නිවීම යන බරපතල් තීරණ ගැනීමට සමත් වූ පමණකි. එවිට ඔබ සොයන නිදහස අර්ථවත් කරගත හැකිය.